බුද්ධ සම්පන්න කාර්මික පින්වත්නි අපි මේ ධර්ම දේශනා මාලාව තුළින් අපි දිගහැරියේ විසුද්ධි මාර්ගය. තමත්ම පැහැදිලිව නිවැරදිව මේ වෙනකොට අපි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වා දේශනා කළා තියෙනවා. අද දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියයි. මග නොමග නිවැරදි මග නිවැරදි මගට යම් කෙනෙක් වැටුනොත් එයා දුකින් එතර වෙයි. වැරදි මගට වැටුනොත් එයා සසර රැඳී. මෙච්චර කල් අපි එන සසර මෙතනට එනකන් ආවියයි. වැරදි මග අනුකමනය කරනවා. හැබැයි අපි යම් කාලයක් මේ සතාගතයන් වහන්සේ දේශනා කරපු උතුම් වූ නිවැරදි මඟට ආවා. දැන් හරියටම ආවේ නැහැ. හරියටම ආවනම් අපි පෙර භවෙන් අවසන්. දැන් ඊට කලින් භවයක හරි අවසන් කරගන්න තිබුණා. එහෙම වුණේ නැහැ. නැත්තේ මග පොඩ්ඩක් වැරදුනා. පාර පොඩ්ඩක් එහෙම එහෙම. ඒක නිසා වර්තමාන භවයටත් එන්න වුණා දුක් සහිත පංචස්කන්ධයක් උරුම කරගෙන. දුක් සහිත එක. සැප සහිත එකක් නෙමෙයි. මේ ස්කන්ධ පංචකයේ එක සිපිල්ලම් ගන්න තරම් කාලයකටවත් සැපයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. එහෙම දේශනා කළේ අපට තියෙන කරුණා මෛත්‍රියට. එහෙම තැනක් නැහැ. ස්කන්ධ පංචකය අධ්‍යාත්මික හෝ බාහිර ගත්තත් සැප ඇති තැනක් ලෝකෙ කොහොමවත් නැහැ. සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ සංඛාරා අනාත්ම. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි, සියලු සංස්කාර ධර්ම දුකයි, සියලු සංස්කාර ධර්මය අනාත්මයි. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය තුළින් අපි උපදවා ගන්න මෙතන ඉඳලා ඥාන නමය. මේ පළවෙනි ඥානය අපි හොඳට හොඳටම උපදවා ගන්න ඕනේ. හොඳට බලවත් කරගන්න. හොඳට සිතේ ස්ථාවර කරගන්න ඕනේ. දැන් අපි දැන් එකක් මේක කලින් උපදවා ගන්න. ඒකයි නාම රූප පරිච්ඡේද ඥානයි. මේ ධර්ම දේශනා මාලාව නිවැරදිවම දීර්ඝ කාලයක් ඇහුවා නම් ඔයාලා දැන් නාම රූප දෙකක්මයි ලෝකේ තියෙන්නේ කියන කාරණය දැන් හොඳටම පිළි අරගෙන ඉන්නේ ඒක සාතිගත. වෙන ධර්මතාවයක් ලෝකේ නැහැ. ඒක තමයි ඇත්ත. සත්‍ය කතාව එකයි වෙන ධර්මයක් නෑ නාම රූප දෙකට බාහිර. එහෙනම් මේ නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා පිරිසිදුවම දන්නවා. පැහැදිලි. නිර්වුල්ලේ. ඒකේ ආයවුලක් නෑ. ඒක සිතට හොඳට අනුගතයි. නාම රූප දෙකක් නෑ. ඊට පස්සේ අපි පෞද්ගලික විසුද්ධියේදී අපි කතා කරා මේ නාම රූප දෙකේ හේතු. විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් අපි පෙන්වලා දුන්නා, දේශනා කළා, විවරණය කළා මේ හේතුන්ගෙන් මේ ඵල හටගන්න හැටි. හේතුඵල ධර්මතාවය. එකක්කා විතරන විසුද්ධිය. ඒකට සැකයක් මම හිතන්නේ මේ වෙනකොට නැති වෙන්න ඕනේ. සත්වයක් ඉන්න, පුජ්‍යලයක් ඉන්න, කෙනෙක් ඉන්නවා කියන ඒ සැකය තාමත් තියෙනවා නම් අර හේතුඵල කියන එක තාමත් හරියටම දැකලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන නිස්සත්ව නිච්චීව සත්‍යෙක් නෑ. අපි කතා කරන්නේ නැත් සත්‍යෙද? පුද්ගලයා ගැන කතා කරන්නේ. ඇයි? නැති දෙයක්. ඕකේ නෑ. හැබැයි විවාහර ලෝකේ අපි ඉන්නකොට ඒ පිළිබඳව කතා කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ධර්මය තුල අපි සිත පවත්වා ගන්න. ඒ ධර්මය තුළ සිත පවත්වන්නේ සිහියෙන් යුක්තව. ඒකට කියව සම්මා සති. හොඳ කල්පනාවෙන් හොඳ නුවණින් හොඳ බුද්ධියෙන් ඒකට කියව සති සම්පජඤ්ඤහ යෝනිස මනසකාර මේ දෙකේ මාර්ථය මන නුවණ එහෙනම් අපි පසුගිය සතිවල අපි කරුණු පහක් ගත්තා ඇස කන නාසය දිව කරුණු හතරක් ගත්තා අද ගන්න ශරීරය. ශරීරේ තියෙනවද අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. සහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාවය. කියන්නේ අනිත්‍ය ලක්ෂණය වෙනයි අනිත්‍ය කියන කාරණය වෙනයි. දුක්ඛ ලක්ෂණය වෙනයි දුක්ඛ කියන කාරණය වෙනයි. අනාත්ම ලක්ෂණය වෙනයි අනාත්ම කියන කාරණය වෙනයි. කර්ම හයක් තියෙනවා. නමුත් අපි පුරුදු වෙලා තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියකේ ඉන්න. අප තොල් නැතුරට අවබෝධ වෙන ධර්මතාවයන් නෙමෙයි. ජීවිතේ තියෙනකන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තොල් නැතුරට මේ ධර්මතාවය අවබෝධ වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන හා ඒ ස්වභාවයන් තුන තුන පැහැදිලි කරේ නාම රූප දෙක. නාම රූප දෙක තුල තියෙන අනිත්‍ය ලක්ෂණය හා අනිත්‍ය. දුක්ඛ ලක්ෂණය හා දුක. අනාත්ම ලක්ෂණය හා අනාත්ම. දැන් මම එකින් එක පැහැදිලි කරනවා. අපි ශරීරය පැකිව්වේ කය කියන රූපකය. ඒ පිළිබඳව විමසන සිත නාමය. ඒ පිළිබඳව ගැටලුවක් නෑ. අපි ශරීරය පිළිබඳ විමසන්නේ. අපි ශරීරය විමසන ආකාරයත් ඔයත් දන්නවනේ. 32ක් තියෙනවා. එකක් ගන්නවා. දෙතිස් තුනක කොටස් කියලා එකක් තියෙනවා. අපි කලින් විවිධ ආකාරයෙන් අපි තේරුම් ගත්තා අපිට තේරෙනවා පොඩි ළමයින්ට උනත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ. හැබැයි අනාත්ම ලක්ෂණය තේරෙන්නේ දැන් ගහක් හටගන්න. ගහ වැඩෙන. ගහ මැරෙන. ඒතර ඒ තුල තියෙන අනිත්‍යය. ඒ ගහට ප්‍රිය කළා, ඇලුම් කරා, ආශා කළා, ගහ නැති වුණාම දුකයි. ගහ මැරුණා, සමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බවක් වෙනවා. එතනක් තියෙන අනිත්‍ය දුක් අනාත්මයි. එතනක් තියෙනවා උදේවැය කියන ස්වභාවයකුත් තියෙනවා. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනයි ස්වභාවයන් තුන තුළින් අපි උපදවාගන්නේ උදේවැය ඥානයයි. උදේ කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ නැති වෙනවා. දැන් මේ ගහක් උදේ හටගත්තා. වැය නැති වෙනවා. දැන් හඳ පොයිට් ඉත් වෙනකොට පොයිට් හඳ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒක කොටසෙන් කොටස පොඩ පොඩ අඩු වෙලා අඩු වෙලා මාස පොය වෙනවා. දැන් ඒකෙත් තියෙන උදයක් නේද? ලස්සන ගෙඩි හට ගන්න. ඒ ඉස්සලා වෙන කුංචි. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ලොක්කෙල් ඒක ඉදිරියට වැටේ. ඒත් ඒකෙත් තියෙන හට ගැනීමක් තියෙනවා නැති වෙනවා. ඒකට තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. ඒවා. හේතුන්ගෙන් හටගන්න. එහෙනම් උදේවැය ඥානය. දැන් අපි බලමු. අපි ගන්නවා කෙස්. තියෙන දෙයක් නේ හරියට. තේන්න තියෙනවා. හොඳට. කෙස් කියන්නේ සතර මහා සතුන්. කෙස් කියන්නේ සම්මුති වචනයක් වුණාට කෙස් කියන්නේ සතර මහා ධාතුන්. ඒතර අපි දැන් මීට කලිනුත් දේශනාවල සඳහන් කරා දැන් සතර මහා ධාතුන්ගේ උදේවැය ඉස්සෙල්ලා අල්ල ගන්න ඕන. ඒ කියන්නේ මේ ශක්තියින් හතරේ මේ මහ භූත හතරේ ඇතිවීම හා නැතිවීම. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? පඨවි ධාතුවට රැඳෙන්න බෑ, තද ගතියට රැඳෙන්න බෑ, ආපෝ ගතියත්, ඒ කියන්නේ දීර ගතියත්, උෂ්ණයත්, වායුවත් නැතුව පඨවි ධාතුවට විතරක් රැඳෙන්න බෑ. නැගෙන්න බෑ. ලෝකේ කොහොමවත් පතනකට එහෙම හදවන්න බෑ. ඒක විතරක් අයින් කරන්න බෑ. දියර ගතිය විතරක් අයින් කරන්න බෑ. පටවි ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් ඇතුව. ඒක කරන්න බෑ ලෝකේ. ඒක තේරුම් ගන්න තමයි ශරීරය දරජානනා සිදදලා බලන්න කිව්වේ. ශරීරයේ හතර ක්‍රියාත්මකද කියලා. කියනවනේ ශරීරයේ හතර. සද ගතියට 20ක් දාලා, ආපෝ ගතියට 12ක් දාලා, උණුසුමට හතරක් දාලා වායුවට හයක් දැම්ම 42ක් තථාගතයන් වහන්සේ කියනවා. ඕකෙන් එකක්වත් අයින් කරන්න. 42න් එකක්වත් අයින් කරන්න බෑ. අයින් කරොත් පවත්තන්න බෑ. දියර ගතිය අයින් කරොත් ශරීරේ ලේටි ලේ ටිකක් අයින් කරන්න. පවත්තන්න. උණුසුම අයින් කළොත් වායුව අයින් කළොත් එහෙනම් කොටස් ටික පේන්න තියෙන කොටස් ටික අයින් කරනවා. අයින් කරන්න බෑ. හැබැයි මෙහෙම දැනගන්න පටවි ධාතුවට රැඳෙන්න පුළුවන් ඇසපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක්. ඊටත් වඩා අඩු කාලයක් රැඳෙන්න පුළුවන්. හැබැයි ඒ එයා ඒ රැඳෙන්නේ ඒ තරම් කෙටි කාලයක් තුළ රැඳෙන්නේ අනිත් ධර්මතා තුනටම උපකාර කරලා රැඳෙන්නේ. තේරෙනවද කියන්නේ? ආපෝ ධාතව දියර ගතියට තනියෙන් රැඳෙන්න බෑ. එයාටත් අර ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ එය ඇතිව නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ සදගතියටත් මොනසුමටත් වායුවටත් ප්‍රත්‍ය වෙලා උපකාර වෙලා. ඒ ධර්මතා තුනට උපකාර වෙලා තමයි ආයතුව නැති වෙන්නේ. උණුසුමට තනියෙන් රැඳෙන්න බෑ. හැබැයි එයාට දැන් උණුසුම කියන එක රැඳෙන්න පුළුවන් දැන් උණුසුම නම් ගත්තොත් අපි උණුසුම කියන්නේ ශක්තියක්. ඒතකොට ඒකටත් රැඳෙන්න බෑ. සත්ප ඇසි පිළංගාන තරම් කාලේ කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇතුව නැති වෙනවා. හැබැයි සද ගතියටත්, දියර ගතියටත්, වායුවටත් ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙනවා කියන්නේ උපකාර වෙනවා. වායුවත් එන්නේ. වායුවටත් තනියෙන් රැඳෙන්න. එයත් හටගන්නේ එහාට ගන්න. අර කාලයම තමයි යන්නේ. පිළිලං ගන්න තරම් කාලේ කෝටියකට බෙදුවත් ඉස්සර කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙන. හැබැයි සද ගතියටත්, දියර ගතියටත්, උණුසුමටත් ප්‍රත්‍ය මේ හතර නිරන්තරයෙන් ඇති වෙවි, ඇති වෙවි, නැති වෙවි, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඒක මනසට අනුගත කරගන්න. එතකොට උද්‍යව්‍යහ ඥානය. තේරෙනවද? එතකොට තමයි උද්‍යව්‍යහ ඥානය. ඒ තමයි උදේ විඥාන. දැන් අපි කෙස් පිළිබඳව පරීක්ෂා කරන්නේ. ඒතර කෙස් කියන්නේ සම්මුතියක්. ඒතර ඒ ධර්මතා හතර නේද මේ කෙස් ගහේ තියෙන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒතර එහෙනම් ඒ තරම් කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා නම් කෙස් ගහේ තියෙන්නේ ඇතිවීම හා උදේ වැය. හරි. ඒතර දැන් එතන පෙන්නනවා අනිත්‍ය ලක්ෂණය. කොහොමද පෙන්වන්නේ? දැන් අවුරුදු සමහරට අවුරුදු 18 20 වෙනකොටත් තියෙනවා. සමහරට 35 40ක් වගේ වෙනකොට කෙස් ගස් මුල් වලින් එන පොඩ්ඩක් සුදු පාට. ඒක කන්නඩීකාවකින් හිටගෙන පීරනකොට තේ. ඒ පෙන්වන්නේ මොන ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණය. ඒ පෙන්වන්නේ ලක්ෂණය. හරිද? දැන් ඒක ඒ විදිහටම තියෙනවාද? ඒක ක්‍රමක්‍රමයෙන් සුදු වෙලා මුළු කොණ්ඩම සුදු වෙනවද? අම්මා. දැන් මොකද වෙලා? අනිත්‍ය. අර අනිත්‍ය ලක්ෂණය. අර මුලින් පොඩ්ඩක් සුදු කරලා පෙන්වන්නේ. ඒ තමයි මේ අනිත්‍ය භවයේ ලක්ෂණය පෙන්වුවා. එතකොටවත් තේරුන්නේ නැද්ද අනිත්‍ය කියන්නේ? හා? හැබැයි ඒක නිත්‍ය කරගන්න හදනවා. පාට ගන්නවා. එයි අනිත්‍ය දැක්නේ. අනිත්‍ය ලක්ෂණය දැක්කෙත්. හොඳයි මේ පෙලීම, මේ පීඩාව, මේ වෙනස් කිරීම සිතට සෝමනස්සයි. ඒ කියන්නේ සතුටු වුණාද දුක් වුණාද ඒ ස්වභාවය. අර මුලින්ම පෙන්නපු ලක්ෂණය සතුටු වුණාද? නෑ. කිසි කෙනෙක් සතුටු වෙන්නේ නැහැ. සිතට දුකක් ඇති කරා ඒ තමයි දුක්ඛ ලක්ෂණ. ඒතොර ඒ පෙන්නේ අර පොඩ්ඩක් යාන්තම් සිදු කළ මුලින්ම චුට්ටක් සිදු කළ පෙන්නේ දුක්ඛ ලක්ෂණය. දැන් ඔක්කොම ටික සිදු වුණාම මොකද්ද කියන්නේ? දුකයි. ඔව්ද නැද්ද? ඒක තමයි සත්‍ය. හොඳයි එතන පෙන්නවා අනාත්ම ලක්ෂණය. ඒ කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. කියන එකේ ලක්ෂණය පෙන්නවා යාන්තම් මුලින් පොඩ්ඩක් සිදු කරලා. එතකොටවත් තේරුන්නේ නැත්නම් අනාත්මයි. වැටහුන්නේ නැහැ. මගේ කැමැත්ත හැටියට නම් මේක සිද්ධ වෙන්නේ නැති බව ඒ ලක්ෂණය තුලින් දැක්කේ නැහැ. දැන් ඔක්කොම ටික සුදු වුණාට පස්සේ දැන් තේරෙනවා අනාත්මයි කියන්නේ. තමාගේ වශයේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ අනිත්‍යයි අස්තිරයි తాවකාලිකයි ඒ නිසා සතාගතයන් වාසය අනාත්මයි. එතකොට එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය ලක්ෂණය තියෙන්නේ කොහෙද? රූපේ අනිත්‍ය ලක්ෂණය. දැන් බැලුවේ අපි. පැහැදිලිද කියන්නේ? රූපේ කිව සතර මහා ධාතුන්ගේ අනිත්‍ය ලක්ෂණය. එහෙනම් අපි බාහිර ලෝකයේ අනිත්‍ය දැකලා මේ යථාර්ථය අවබෝධ කරන්න පුළුවන්ද? බැහැ. සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාවය දකින්න. පුජ්‍යලේ අනිත්‍යතාවය බලන්න. සුත්තලේ වවසන තරම් ඇති නැති අද මේ මොහොතේ මේ කතා කරන වෙලාවෙත් ලෝකේ මේ වෙලාවෙත් හුස්ම හිර වෙලා නැරෙනවා පවිද් නිසා අනිත් ඒක මේ ධර්ම අවබෝධය ඒ කියන්නේ නිවනට උපකාර වෙන්නේ නිවන් දකින්න එක ප්‍රමාණවත් වෙන්නේ මේ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කර ගැනීම තුළින්ම විතරයි නිවන් දකින්නේ ඒකට කියන්නේ විදර්ශනා ප්‍රඥාව විදර්ශනා ඥානය, විදර්ශනා ප්‍රඥා. එහෙනම් අපි දැන් මේ දැක්කේ අනිත්‍ය ලක්ෂණය හා අනිත්‍ය දුක්ඛ ලක්ෂණය හා දුක්ඛ අනාත්ම ලක්ෂණය හා අනාත්ම බව. ඒ දැක්කේ රූපේ. දෙස් ගහන්නේ. සතර මහා ධාතුන්ගේ. නැත්නම් හැබැයි ඒක පෙන්වන්නේ සතර මහා ධාතු අපිට පෙන්වන්න බෑ. ඒ ශක්තියෙන් හතර අපිට දකින්න බෑ. ඒක පියවිසට පේන එකක් නෙමෙයි. ඒක මනසේ සටහන් කරගත යුතු ධර්මතාවයක් මනසින් අවබෝධ කරගත යුතු ධර්මතාවයක් මේ කෙස්ගස කියන්නේ පටවියාපෝ චේතෝවායි එහෙනම් ඒ රූපේ අනිත්‍යතාවය නේද තියෙන්නේ එතන හරි එතකොට අර මම දැන් මුලින් සඳහන් කළානේ පටවියාපෝ චේතෝවායෝ කියන ධර්මතා අතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙන කාලය දැන් එතන තියෙන උදේ වේද නෙමෙයි ඇතිව නැති වෙනව ස්වභාවයක් නෙමෙයි කොච්චර කාලෙකින්ද? ඒ ඇතිව නැති වෙන්නේ කොච්චර කාලෙකින්ද? ඇසි පිළං ගන්න තරම් කාලයක් කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් තුල. එහෙනම් අපිට මේ තේනවා. සන්තති ගණයෙන් වහලා තියෙනවා. පැවැත්මක් පෙන්නනවා. සන්තති කියන්නේ පැවැත්ම. පැවැත්මක් නැහැ ක්‍රියාවක් තියෙනවා. කෙස් ගහක පැවැත්මක් නැහැ. අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපද බිඳෙනවා ඉපදෙනවට කිව්වා උදේ කියලා බිඳෙනවට කිව්වා වැය කියලා. හරි. පැහැදිලිද කියන්නේ? එහෙනම් සිත ගන්න ඕනේ කොතනද? ඥානයක් උපදවා ගන්න තැනට අපි සිත ගන්න. ප්‍රඥාව උපදවා ගන්න තැනට විදර්ශනා ප්‍රඥාව. එහෙනම් මේ පස්සේ දකින්න එපා. දෙස්වහක් දකින්නත් එපා. නිත්‍ය ස්වභාවයක් දකින්නත් එපා, සැප ස්වභාවයක් දකින්නත් එපා, ආත්ම ස්වභාවයක් දකින්නත් එපා. එයි. එහෙම ස්වභාවයක් ඒ ධර්මතාව තුළ නැහැ. ඇතිව නැති වෙනවා. හරි. දැන් අපි තෙස් පිළිබඳව මෙනෙහි කළේ කොහොමද? සිතින්. දැන් කෙස් කියලා හරි, සතර මහා ධාතු කියලා හරි, ඒකේ අනිත්‍ය ලක්ෂණය හා අනිත්‍ය දුක්ඛ ලක්ෂණය හා දුක්ඛ ඒතොර අනාත්ම ලක්ෂණය අනාත්මයි කියලා අපි මෙනෙහි කරේ නැත්නම් සිහි කළේ කොහෙන්ද? සිතින්. හරිද? සිතින්නේ සිහි කර. සිතින් බැලුවේ පරීක්ෂා කරේ සිතින්. ඒ සිතට පරීක්ෂා කරන්න අර කෙස්සෙවත් අර සතර මහා ධාතු ඒ සිතට ස්පර්ශ වුණාද නැද්ද? ස්පර්ශ. ස්පර්ශ. ඒ කියන්නේ සිතට අරමුණු කරන්නේ කෙස් කියන්නේ. ඒ කියන්නේ මනසට ස්පර්ශ වුණා. ඒ කියන්නේ මනෝ සම්පත්තිය. මනසට ස්පර්ශ වුණා. ඒතකොට ස්පර්ශය නිසා තමයි දේ පිළිබඳව ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඉස්සලම තියෙන ස්පර්ශය. මේක කලනොත් කියලා දීලා තියෙනවා. සිතක් හටගන්න පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියලා හතක් ඕන කියලා. සබ්බචිත්ත සාධාරණ. අහලා තියෙනවා. ගන්න. ඒතර අර සතර මහා ධාතෝ දැන් මනසට ස්පර්ශ වුණා. හරි. කොච්චර වෙලාවක් ගත්තද අර සතර මහා ධාතුන්ගේ පැවැත්මට ගත්ත කාලයටත් ඉතාමත් අඩු කාලයයි. නාම ධර්මයකටයි. ස්පර්ශය කියන්නේ නාම ධර්ම. ඒතකොට එයා ඇතුව නැති වුණාද? ආ උදේ වේ. ඇති වෙනවට කිව්වා උදේ කියලා, නැති වෙනවට කිව්වා වැය කියලා. නාම ධර්මයේ දකින්න උදය, වැය, අර රූප ධර්මයේවත් සතර මහා ධාතුන්ගේ දකින්න උදේහා වේ. උදේව්‍යානු දර්ශන ඥානය. පැහැදිලිද කියන එක ගැඹුරු එකක් නෙවෙයි. ගැඹුරුයි. නෑ හොඳට විමසන්න ඒකට තේරෙනවා. නැවත නැවත විමසන්න. නැවත නැවත විමසන්න. නැවත නැවත බලන්න. බාහිර අරමුණක් අත්හැරලා දාන්න බැහැ. ටික කාලයකට හරි අයින් කළා දාන්න. දාලා පරීක්ෂා විභාග කරන්න. එතකොට ස්පර්ශය වුණාම අපි ඒ පිළිබඳව විඳිනවනේ. එක්ක සොම්නස් එක්ක දොම්. දැන් මං කියන්නේ ඔක්කොම සුදු වුණා දොම් දොම්නස්. යන්තම් සිදු වුණා දොම් සුදු වුණා දොම්නස්. ආ. දැන් හොඳටම කියනවනම් අසොම්නස්. සතුටුයි. අර උරුදු 90ක් වගේ කන කළු වෙලාම තියෙනවා. අසොම්නස්. දැන් එතකොට ඒ තමයි සොම්නස් දොම්නස් කියන්නේ වේදනාව. සොම්නස් වේදනාව දොම්නස් වේදනාව තියෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. දන්නවනේ වේදනාව. දැන් ඒතර ස්පර්ශය නුස්සානේද අර විඳීම සිද්ධ වුණේ. ඒකට කොච්චර අවශ්‍යද කියන්නේ. එක ටිකක් වෙනවා. අර ස්පිල්ලම් ගන්න තරම් කෝටියකට බෙදුවා ඒක රූපයක ආයුෂ. එතකොට ඒකත් වඩා අඩු කාලයක් තමයි අර විඳීම කියන නාම ධර්මයේ ආයුෂ. ඒතර විඳීම කියන එකත් ඇතිව නැති වුණාද නැද්ද? ඇතිව නැති වුණා. උදේ වෙන. ඇති වෙනවට කිව්වා උදේ. නැති වෙනවට කිව්වා එතකොට ඒකත් ඇතුව නැති වුණා. පස්ස වේදනා. ඒ විඳීම නිසා හඳුනාගත්තා. දැන් අර මං කියන්නේ කන්නඩී ගාවට ගිහිල්ලා හිතගෙන මේක දැක්කම මේ මුලින්ම චුට්ටක් සුදු වෙලා තියෙනවා. ඒ හඳුනාගත්තේ මොකෙන්? සංඥාව. සංඥාවෙන් කරන්නේ හඳුනාගන්නේ. කළු පාට, නිල් පාට, සුදු පාට, රෝස පාට, දම් පාට. ඔක්කොම හඳුනගන්නේ සංඥාව. සංඥාවට කොච්චර අවශ්‍යයක් තියෙනවද? හඳුනලා දුන්නනේ සංඥා. මේ පොඩ්ඩක් සුදු වෙලා කියලා. දැන් විඳින හැබැයි විඳින්නේ දෝමනස්ස වේදනාවක් වින්දා. ඉස්ලාම ස්පර්ශ වුණා. ඒකත් ඇතිව නැති වුණා. අර විඳ වේදනාව විඳීම දෝමනස්ස ඒකත් ඇතිව නැති වුණා. ඒක චිත්තක්ෂණය. දැන් හඳුනලා දුන්නනේ සංඥාව. ඒකට කොච්චර ආදී. ඒකටත් එක චිත්තක්ෂණය. ඇස පිල්ලම් ගන්න තරම් කාලේ කෝටියට බෙදුවත් එතත් වඩා අඩු කාලේ. එයත් ඇතුව නැති වෙනවා. ඇතුව නැති වෙනවද නැද්ද? දැන් ඒ අනුව සිත බලවත් වෙනවා. චේතන. පස්ස වේදනා සංඥා චේතන. චේතනා කියන්නේ සිත බලවත්. බලවත් කියන්නේ මොනවද යන්නේ? නැ කරදරයක්ද නේ? දැන් එන්නේ නැද්ද සිත? එක්ක ද්වේෂයක් එනවා. අර හොදට තේනකන් ආසාවක් එනවා. ලෝභ චේතනා, ද්වේෂ චේතනා. සිත බලවත් වෙනවා. මේ කර්මය. ඒකට කොච්චර ආශය තියෙනවද? එක චිත්තක්ෂණ. ඒත් ඇතිව නැති වෙනවද? හරි. එතකොට ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන ওই ධර්මතා හතරම හටගත්තේ කොහෙද? හිතේ. ඒකට කොච්චර ආයශය? ඒත් ඇතිව නැති වෙනවද? එතනක් තියනවද උදේහාවේ? නෝනට හසු කරගන්න. ඥානයට ග්‍රහණය කරගන්න. නුවණින් දැක ගන්න. ඒක දැනගෙන විතරක් හරියන්නේ. අනිත්‍යය. අර මං කියවනේ ගහ ඇතිව නැති වුණා ඒක තියෙන අනිත්‍යය. තේරෙනවද? දරුවා දැක්කේ නැත්නම් මාසිනේ මාසිනේ ඇවිල්ලා දැක්කම දරුවා වෙනස් වෙනවා. වෙනසක් තේනවනේ. එතනක් තියෙනවා ඇතිව නැතිවීම. ඒ උද්‍යව්‍ය ඥානය නිර්වාණ අවබෝධයට ප්‍රමාණවත් නැහැ. අම්මා තාත්තා හිටියා ඉපදුනා නැති වුණා. ඉපදුනාට කිව්වා උදේ කියලා නැති වුණාට කිව්වා හැබැයි කියලා. එතරම් තියෙන උදේ වෙයි. හැබැයි නිර්වාණ අවබෝධයට ඒක ප්‍රමාණවත් නෑ. මේ නාම රූප ධර්ම දෙකේ උදේ වේ නිර්වාණයට ප්‍රමාණවත්. නිර්වාණ අවබෝධය. ඒකයි තථාගතයන් වහන්සේ මේ ඥානය පළමුවෙන් ඇති කරගන්න කිව්වේ. දැන් එහෙම එකක් දැක්කේ නැද්ද මේකට? දැන් එහෙම එකක් තියෙනවද? තියෙනවා. දැක්කේ නැහැ. හරි. චන්දරාගේ බලවත්. චන්දරාගේ බලවත්, තෘෂ්ණාව බලවත්, ආසාව බලවත් නිසා මේ ගැන හොයන්න හිතුනේ. සැප ස්වභාවයෙන් තියෙන තාක්කල් මේක හොයන්න හිතෙන්නේ. දැන් එතකොට එතන තියනවාද අනිත්‍ය දුක්ඛ අනාත්ම තියනවාද? එතකොට හේතු ප්‍රත්‍යය තියනවාද එතන? හේතු ප්‍රත්‍ය. දැන් අර සතර මහා ධාතු එතකොට ඕනෝන්ට ප්‍රත්‍යයයි. එක ධර්මයක් අනිත් ධර්මතා තුනට ප්‍රත්‍යයද නැද්ද? ඒතර පටවිය හේතු අනිත් ඒක හේතු ප්‍රත්‍ය. අනිත් ධර්මතා තුනට පවතින උපකාරයි. ඒතකොට ආපෝ ධාතුව ප්‍රත්‍යයයි අනිත් ධර්මතා තුනට පවතින. එතන හේතු ප්‍රත්‍යයති. ආ ඒ සතර මහා ධාතුන් ප්‍රත්‍යයයි ඔකෙස් ගහ කියලා දාගත්ත සංඥාවයි. ප්‍රත්‍යයද නැද්ද? දැන් එතකොට හේතු ප්‍රත්‍යයද තියෙන්නේ? දැන් ඕකට චන්දරාගය තියෙනවා. මේක ඇස්වලට චන්දරාගය තියෙනවා. ඔව්. චන්දරාගය කියන්නේ ආශ්‍රව. කාම ආශ්‍රව. එයි ඔක කාම වස්තුව. කාම වස්තුවක් හින්දානේ ඔක පාට කරලා, හැඩ කරලා, කොට කරලා ලස්සනට දාලා එහෙම නැත්නම් අර බොරු එකක් හරි දාගෙන ඒ කියලා ගැට ගහන්නේ නැද්ද? ආසාවෙන් කැමැත්තෙන්. කැමැත්තට කියන්නේ කාම. ඒතර කැමැත්ත කියන්නේ ආස්තව. කාමාස්තව. කියන්නේ කාමයන්ට කැමැති. ඒ තමයි කාමාස්තව කියන්නේ. කාමාස්තව ප්‍රත්‍ය වෙන්නේ මොකේද? උපකාර වෙන්නේ. අවිද්‍යාව. අවිද්‍යාවටයි ප්‍රත්‍ය වෙන්නේ ආස්තව. ආශ්‍රව තියන තාක්කල් අවිද්‍යාවට ප්‍රත්‍යයයි අවිද්‍යාව තියෙනවා. ඒතර ආශ්‍රව ඒවත් ඔය ඡන්ද රාගයට කොච්චර වෙලාවක් යනවද? සිතේනේ හටගන්නේ. එක චිත්තක්ෂණය. එහෙනම් එක චිත්තක්ෂණයක් තුළ ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාව. ඒතර අවිද්‍යාව කියන එක මේ සිතේ තුළ තියෙන ධර්මතාවයක් නෙමෙයි. ඒ කියන මේ අවිද්‍යාව තුළ අවිද්‍යාව තුළ අවිද්‍යාව තුළ ඉන්නේ කියලා. අවිද්‍යාව කියන ධර්මතාවයත් සංස්කාර කියන ධර්මතාවයත් විඥානය කියන ධර්මතාවයත් ඔය එකක්වත් මේ සිත තුළ නැහැ. අපි ප්‍රත්‍යයෙන් හටගන්නවා. ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඇයි? අවිද්‍යාවට රැඳෙන්න පුළුවන් එක චිතක්ෂණයයි. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයක් නේ අවිද්‍යාව කියන්නේ. ඒතර අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ඒ ආශ්‍රව තමයි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ. කොච්චර කාලයක්? චිතක්ෂණයයි. ඒතර ආශ්‍රව කියන ධර්මතාවයනොත් චිතක්ෂණයක් තුළ ඇතිව එතන තියෙන තුදේ වේ. ඇති වෙනවා නැති වෙනවා නම් චිතක්ෂණයක් තුළ එතන තියෙන්නේ උදය ඇති වෙනවට කිව්වා උදය කියලා නැති වෙනවට කිව්වා බෑ කියලා. හරි. හැබැයි එයා ඇතිව නැති වෙන්නේ අවිද්‍යාවට ප්‍රත්‍ය වෙලා. අවිද්‍යාවට උපකාර කළා තමයි ඇතිව නැති වෙන්නේ. ඒතර අවිද්‍යාව කියන ධර්මතාවයේ නාම ධර්මයක් සිත තුළ උපදින්නේ එයාට රැඳෙන්න පුළුවන් චිත්තක්ෂණය. ප්‍රත්‍යයෙන් උපන්න ධර්මයක් එයා ප්‍රත්‍යෝපන්න. ඒ කියන්නේ උපකාරයෙන් උපන්න ධර්මයක් එයා අවිද්‍යාව. හැබැයි ඒක සැනෙන් එයා ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. උපකාර ධර්මයක් වෙනවා. මොකටද? ආශ්‍රව වලට. අවිද්‍යාව ආශ්‍රව වලට ප්‍රත්‍යයයි. අවිද්‍යාව තියෙන තාක්කල් තමයි කාමයන්ට ඇලෙන්නේ. නැද්ද? කාමයන්ට ඇලෙනවද යම් තාක්? යම් මොහතක, යම් වෙලාවක කාමයන්ට ඇලෙනවද? ඒ අවිද්‍යාව නිසා. දැන් මේ නාම ධර්ම දෙක ඕනොන්ට ප්‍රත්‍යද? ඇති වෙනව නැති වෙනවද? උදේ මෙන්න මේක දකින්න. මේ ධර්මතාවයන් දකින්න. ඇතිව නැතිවීම. පැහැදිලිද කියන්නේ. හැබැයි මේ ධර්මතාවයන් දකින්න හොඳ එකඟ වූ සිතක් ඕන. සංපත් වූ සිතක් ඕන. නවිසේරණ සිතක් ඕන. ඒකට කියව සමාධි කියලා. ඒක බලවත් සමාධිය. සාමාන්‍ය සමාධියකින් දකින්නේ. බලවත් සමාධියක්. ඒ බලවත් සමාධියට කියව අදි සමාධිය කියලා. ඒ අදි සමාධිය තුළින් උපදින නුවණට කිව්වා අදි ප්‍රඥා. තේරෙනවද? එතකොට එයා පිළිහිටලා ඉන්නේ අදි සීලය. සාමාන්‍ය සීලය කියන්නේ. සාමාන්‍ය සීල ලෝකේ ඕන තරම් තියෙනවා. අනේ ආගමිකෝ සීල් ගන්න. නැද්ද? එහෙම පස්පව කරන්නේ කියලා ඉන්න ඕන තරම්. අනේ ආගමිකෝ. නෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන අදි සීල අදි සමාධි අදි ප්‍රඥා. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක මග ඒක නිවැරදි මගයි. අර අනිත් බාහිර ශාසනවල ඒ ආගම් තුළ ඒ ධර්මතාව තුළ තියෙන සීල සමාධි ප්‍රඥා තියෙනවා. ඒගොල්ලෝ හරි. ඒගොල්ලන්ගේ සිතුත් එකඟයි. දැන්පත්. ඒගොල්ලෝ සීලයක පිළිහිටලා ඉන්නේ. ඒගොල්ලොත් යම් යම් දේ තේරුම් ගන්න. මොනවත් තියෙන. හැබැයි ඒක නිවනට ප්‍රත්‍ය වෙන්නේ නිවනට ප්‍රත්‍ය වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර පැත්ත අදි සීල අදි සමාධි අදි ප්‍රඥා එහෙනම් අදි සමාධියක් තුළින් මේක මේ ධර්මතා දකින්න ඕනද නැද්ද අදි ප්‍රඥාව. ඒකට කියන අදි ප්‍රඥාව. පුළුවන්. පුළුවන්. හැබැයි පොඩ්ඩක් මහන්සි වෙන්න. නිකන් ලැබිච්ච දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේකට හොඳම උදාහරණය. මොන තරම් කල් පෙරම් පුරවද? හා? ඔය රහතන් වහන්සේලා මොන තරම් කාලයක් පෙරම් පුරවද? අනාගාමි වුණා නම් යම් කිසි කෙනෙක් මොනතරම් කාලයක් පාරමී පුරලද? අපිත් පුරලා තියෙනවා. අනන්තක් නෑ. ඔයත් මේ බණහන සියලු දෙනාම පුරලා තියෙන්නේ පාරමී. හැබැයි පාරමී දැන් සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් මනස මේ පාරමී සම්පූර්ණ වෙලා නිසා තමයි මේ බණහන් වාඩි වෙන්නේ. නැත්තම් වාඩි වෙන්නේ. දැන් ලෝකෙ කොච්චර ඉන්නවද? අහනවද? නෑ. ඇයි? පාරමී සම්පූර්ණ වෙලා නැහැ. ඔයත්තට පාරමී සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් අදි සමාධියක් ඕනේද? ඔව්. එහෙනම් බාහිර අරමුණයි කරන්නේ. බාහිර ඒවා කල්පනා කරන්නේ වැඩක් නෑ බාහිර දේවල් කල්පනා ධර්මය තුළ මනස තියෙන සාක්කල් ඒ අවස්ථාවේදී පරලෝකියොත් ඒ ධර්ම අවබෝධයත් එක්කයි ආ පරලෝ යන්නේ. ඒක ඊගා භවයට ප්‍රත්‍යය. ඒකව භවයේ සුගතියකට ප්‍රත්‍යය විතරක් නෙමෙයි ඒ සුගතිය ගිහිල්ලා හොයන්නේ මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමය. ඒකට හොඳම උදාහරණය තමයි සාරිපුත්ත මොග්ගල්ලාන කෝලිත උපතිස්ස ආත්ම සිය ගණනක් දහස් ගණනක් දෙන්න එක එකට එකතු වෙලා හැවුවා මේ ස්කන්ධ පංචකයෙන් නිදෙන්නේ කොහොමද කියලා. ඒ හින්දා තමයි අත්ජී හාමුදුරුවෝ ඉදිරියේ වචන දෙකෙන් සෝවන් වුනේ. නේද? ඒතර පාරමිතම් පුරලා නේද? එහෙනම් ඒ පිළිබඳව පරීක්ෂණය කරලා නෙමෙයි දාන්නේ. හම්බුණා හරියට. දැන් කියනවා හරියට ධර්මය. දැන් මේ කියන දේ සත්‍යද අසත්‍යද? උදේ වේ මේක උපදවා ගන්නකොත් අපි ඥානයක් කලින් උපදවා ගත්තා. ඒ නාම රූප පරිච්ඡේද ඥානය. දැන් මේ උදේ වේ දකින්නේ මොකේද එතකොට? නාම රූප දෙකේ නේද මේ තියෙන්නේ. පුජ්‍යලයක හොයන්න එපා. පුජ්‍යලයක ඇතිවීමක් නැතිවීමක් හොයන්න එපා. පුජ්‍යලය සිය දහස් ගණන් නෙමෙයි ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන්. දැන් උදාහරණයක් ගත්තොත් අම්මා තාත්තා ඉන්න පුළුවන්. කොහේ දෙමව්පියන්ගේ දෙමව්පියෝ? ඇතිව නැති වුණාද? ඒගොල්ලොත් ඇති වුණා. නැති වුණා. ඒ දෙමෝපියන්ගේ දෙමෝපියකෝ. ඒ දෙමෝපියන්ගේ දෙමෝපියකෝ. ඒ දෙමෝපියන්ගේ දෙමෝපිය හොයාගෙන ගියොත් එහෙනම් මැරෙනවා ඉතින් එතකන් හොයන්න හම්බෙන්නේ. ඊට කලින් මැරෙනවා. නේ? එහෙනම් මේ සියලු දෙනාමත් ඇතිව නැති වුණාද? හැබැයි එතනක් තියෙන උදේවය. හැබැයි ඒ උදේවය මේ නිර්වාණ අවබෝධයට ප්‍රමාණවත් නැහැ. නිර්වාණ අවබෝධයට ප්‍රමාණවත් නාම රූප දෙකේ විදියට. ඒකයි තථාගතයන්. දැන් අපි හේතු හේවෙත් නාම රූප දෙකේ. දික්ටි විසුද්ධියේදී අපි පැහැදිලිව පිරිසිදු කරගත්තා නාම රූප දෙකක්මයි තියෙන්නේ. හොඳට හොයරුවා හොඳට පරික්ෂා කරා හොඳට විභාග කරා ඕන තැනකින් අරන් ඕන නැවත නැවත නැවත විභාග කරලා බලන්න. තියෙන්නේ නාම රූප දෙකයි. වෙන කිසිම ධර්මතාවයක් ලෝකෙන්නේ නැහැ. ඕනම ධර්මතාවයක් අරන් ওই දෙකට ඇතුළු කරන්න පුළුවන්. එයාගේ හේතු හෙව්වා. දැන් හොයන්නේ ඒකේ නිවැරදි යථා ස්වභාවයයි කියන්නේ. හැබැයි ඒ ස්වභාවය හොයනකොට අපිට ධර්මතා තුනක් අයින් වෙනවා. ඒ නාම ධර්ම තුනක්. සංනාවයි මානයි දික්තිය. දැන් මේ උදේවේ දකිනකොට තෘෂ්ණාව කියන ධර්මතාවය දුර්වල වෙනවද නැද්ද? අර ඕලාරික වශයෙන් කියනකොට කුච්චලේ වශයෙන් එහෙම නැත්නම් කෙනෙක් හැටියට ගන්නකොට තෘෂ්ණාව වැඩෙනවා. දික්තියත් වැඩෙනවා. මානයක් වැඩෙනවා. නාම රූප දෙකේ යථාර්ථය දකිනකොට තෘෂ්ණාව සමක්‍රමයෙන් ඈත් වෙනවා. තෘෂ්ණාව දුර්වල වෙනවා. මානය කල්පනා කරන මානයක් වෙන්නේ මොකටද මේ පුජ්‍යලයකුත් නෑ සත්‍යයක් නෑ මේ නාම රූප දෙකක් කියන මෙන්න මේ නාම රූප දෙකක් සෙනෙහස සෙනෙහස සෙනෙහස පාසා ඉපද බින්දිනවා. මම කාටද මානයක් වෙන්නේ? මානයක් දුර්වල වෙනවා. ඒතර වැරදි දැකීමක් නැහැ. නිවැරදි දැකීමක් තියෙන්නේ නාම රූප දෙකේ හේතු ප්‍රත්‍ය හා නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ. දැන් ප්‍රතිපදා ඥාන ඊගාවට කියන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතනදී තව ඥාන 8ක් තියෙනවා. ඒ ඥාන 8ම උපදවන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා. තේරෙනවද? ඊගාවට සත්‍ය අනුලෝම ඥානෙ අවසානයේ අනුලෝම සත්‍ය අනුලෝම ඥානෙ. එතනට යනකම් නිවනට යනකම්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න තියෙනවා. එහෙනම් අපි දැන් නිවැරදිව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නිවැරදිව මෙනෙහි කළා ඒක හොඳට සිතට අනුගත කරගන්න ඕන. ලොම් අරගෙන පරිස්සම් කරනවා. සතර මහා ධාතුන්. ඒකෝරේ සතර මහා ධාතුන් ඕනෝන්ට නිරන්තරයෙන් ප්‍රත්‍යද? හතරෙන් එකක් අයින් කරන්න බෑ. ඒතකොට මේ ධර්මතා හතරක් ශණයක් ශණයක් ශණයක් පාසා ඉපද බින්දිනවද? ඇතිව නැති වෙනවා. ඇති වෙනවද කීම උදයයි නැති වෙනවද කීම දයයි. උදය වේයි. ඒක නුවණින් දකිනවද ඥාන දර්ශනය. උදය ඥාන දර්ශන ඥානය. ඇතිව නැති වෙනවා. හොඳයි. ඒකේ පෙන්වනවාද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය හා අනිත්‍ය දුක්ඛ අනාත්ම බව. දැන් රෝම කූපයන් මුලින් පොඩ්ඩක් සුදු පාට වෙනවා. ඒ පෙන්නන්නේ මොකක්ද? අනිත්‍ය ලක්ෂණ. මේ ස්වභාවයට අකමැති. ප්‍රිය කරන්නේ කැමති නැහැ. මොකද මේ වෙන්නේ යන්නේ? කල්පනා කරනවා. ඒකෙන් පෙන්නන්නේ අකමැති කියන්නේ දුකටනේ. දැන් දුක්ඛ ලක්ෂණය පෙන්නන. ඒ ලක්ෂණය පෙන්නන ඉතින්. ඒ දුක තේරුම් ගන්න ලක්ෂණ පෙන්නන ඉතින්. එතකොට තමන්ගේ කැමැත්ත හැටියට නෑ. හේතුන් දනුවයි. එතකොට මේ වෙනස් වීම යන්තම් සුදු පාට වේගෙන ඒම තුලින් පෙන්වන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව පෙන්වන්නේ. නෑ එතකොට තේරුන්නේ නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන්නේ. නිත්‍ය කරන්න හදන්නේ. දත් මොකක්ද? මේ සෑම ධර්මයක්ම අරන් එකින් එක එකින් එක එකින් එක මෙනෙහි කරලා මේ ඇහැට පේනවා වගේ මනසට දැర్శණය වෙනතරම මෙනෙහි කරනවා. මාසයක් හරි තමයි. මෙනෙහි කරන්න. එකපාර බැරි නම් දවසෙන් බැරි නම් දවස් දෙක තුනකින් බැරි නම් සතියකින් බැරි නම් මාසයක් හරි හොද්දට සහතික වෙනකම්ම හිතට උදේ වේ ඇතිව නැති වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තුලින් තමයි ඒක දකින්නේ උදේවැය තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය දකින්න දකින්න උදේවැය ඥානෙ බලවත් වෙනවා. හොඳයි. දත්. දැන් දත් සතර මහා ධාතු. දත් කියන්නේ සතර මහා ධාතු හඳුනා ගන්න දීලා තියෙන නමක් ඔය. වෙන මොකද සතර මහා ධාතුන් වෙන වශයෙන් හඳුනා ගන්න. දැන් මේක ඔක්කොටම එකට එකතු කරලා ඔක්කොම සතර මහා ධාතු කියලා කතා කරන්න ගියොත් අපිට ලෝකේ ජීවත් වෙන්න බෑ. නේ. ඒකට ඒවා වෙන් කරලා දීලා තියෙන්නේ සතර මහා ධාතු. හැබැයි ඒවා වෙන් කරලා දීලා තියෙන්නේ හඳුනා ගන්න පහසු නිසා. ඒකට දත් කියනකොට අපි දන්න මේ කියන කතා කරන්නේ අර මහ භූත හතර ගැන. ඒ සුද්දාස්තක කලාපය ගැන කතා කරන්නේ. ඔය මේ ශක්තියන් හතර ගැන. ඒ ශක්තියන් හතරත් නිරන්තරයෙන්ම අර සිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදලා ඊට වඩා කෙටි කාලයක් තුළ මේ හතර වුණොන්ට ප්‍රත්‍යද? වුණොන්ට ප්‍රත්‍යද? තේරෙනවද කියන්නේ? නිරන්තරයෙන් ඕන උන්ට පැත්තේ. රැඳෙන්න බෑ මොහොතක් රැඳෙන්න පුළුවන් වස්තුවක් මේ ලෝකේ නෑ. ඒකයි සබ්බේ සංඛාර අනිච්චා. ඒතකොට මේ ධර්මතා හතරෙන් නෙමෙයිද මේක හරි? දැන් ඕක පොඩ්ඩක් බොරපාට වෙනකොට පොඩ්ඩක් කඩතුළු වෙනකොට මොකද්ද වෙන්නේ? නිත්‍ය ලක්ෂණයද අනිත්‍ය ලක්ෂණය? එතකොට දැන් ඕක බොර පාට වෙලා තිබිලත් වෙලා ඕක දැන් පොඩ පොඩ හෙලවෙනවා හෙල හෙලවිලා හෙලවිලා හෙලවිලා දැන් ඕක උගැලවිලා අතට එනවා. පෙන්වන අනිත්‍ය. ඉස්සල ලක්ෂණය පෙන්වුවා. පෙන්වවද නැද්ද ලක්ෂණය? අනිත්‍ය භවයේ ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්වුවා හැබැයි ඒ තේරුන්නේ නැහැ. ලක්ෂණය තේරුන්නේ නැහැ. අනිත්‍ය අනිත්‍ය කියලා තේරුන්නේ නැහැ. ඒක තමයි අනවබෝධය කියන්නේ. අවිද්‍යාව මෝහය කියන්නේ ඒකයි. හා. දැන් ඊට පස්සේ දැන් දත් ටික හරිය ලස්සනට තියෙනවද කියන්නේ? සුදු පාටට මුතු ඇට වගේ හරිය ලස්සනට තියෙනවා නම් peeliයට පැහැදිලි හොඳට තියෙනවා නම් මොකද මේ? සම්මත. හරි සතු. දැන් අර බොර පැහැය අරගෙන අර ක්‍රමක්‍රමයෙන් කඩතොළු වෙලා එහෙම වැඩක් කියලා ඊට පස්සේ කැඩිලා මේ වෙලාව දැන් ඕක දැන් අර හෙල වෙලේ දැන් ගියා මොකද්ද වෙන්නේ? ගැල වෙලා අතට ආපහු. සතුටුද? දැන් දුක්ඛ ලක්ෂණය පෙන්වන්නේ ඉතින්. දුක පෙන්වනවා. හරිද ඒක? දැන් මේකේ අනාත්ම ලක්ෂණයක් වෙනවා. ඒ කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව ලක්ෂණයෙන් පෙන්වනවා. තමා කැමති මොකද්ද? තමා ප්‍රිය කරන්නේ කොහොමද? ආශ කරන්නේ කොහොමද? සුදු පාටට ලස්සනට මුතුයට වගේ හැමදාම තියෙන්න ඕනේ අවුරුදු 90ක් වුණත් තමයි. කැමතිනේ ඇත්ත කියනවා. සත්‍ය ගැන කතා කරනවා නම් ඒක තමයි ඇත්ත. එතකොට දැන් තමාගේ කැමැත්ත හැටියටද මේක තියෙන්නේ. අනාත්ම ලක්ෂණය පෙන්වන ඉතින්. අනාත්ම බව එකපාරට පෙන්වන්නේ නැහැ. ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්වනවා. ලක්ෂණය පෙන්වලා තමයි අනාත්මයට යන්නේ. දැන් ඊට පස්සේ ඒක ගැළවිලා දැන් ගලවලා නෑ. ඊට පස්සේ hina වෙන්න බෑ. කට අතින් වහගන්න. ඇත්ත ඒක. දෙකක් තුනක් ගලවන අතින් වහගෙන තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් අර චීන දස්සාපුවකට ගිහලා ඒක ඔකට අඩුපාඩු හදාගන්න. ඔව්ද නැත්නම් අනාත්ම ලක්ෂණය පෙන්වුවා. අනාත්ම බවත් පෙන්වුවා. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි මේක තියෙන්නේ. හේතුන්ගෙන් හදන්න හේතුවක් ඕනේ. නැති වෙන්න හේතුවක් අවශ්‍යයි. හදන්න හේතුවක් ඕනේ. හදන හේතුව තමයි අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. හදන හේතුව. නැති වෙන්න හේතුවක් අවශ්‍යයි. පැහැදිලිද කියන්නේ? ඒක එතන තියෙන උදේවේ ඇතිව නැතිවන කොච්චර කාලෙකින්ද? ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් එකත් වඩා අඩු කාලයකට පැවැත්මේ. ක්‍රියාවක් වතන තියෙන්නේ මේ පෙන්වන්නේ ක්‍රියාවක්. ක්‍රියාවක් කියන බවයි පෙන්වන්නේ. හරි. දැන් අපි දත් පිළිබඳව මෙනෙහි කරේ කියන්නේ. දැන් මේ පිළිබඳවට අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අපි මෙනෙහි කරේ කොහෙන්? හිතින්. හිතින්නේ මේ පරික්ෂණය කරේ. ඒතකොට දත ඒ මනසට ස්පර්ශ වුණාද නැද්ද? මෙනෙහි කරා? ස්පර්ශ වුණා. සිතින් නිගත්තේද? ඒතර සිතට ස්පර්ශ වුණා. ස්පර්ශයට ආශ ඒ මෙනෙහි කරපු සිතට මේ වෙන්නේ මොකද කියලා මේ පෙන්වන්න හදන්නේ. අර දැන් ගතට වෙච්ච දේ පෙන්වන්නේ. දැන් ඒක මෙනෙහි කරන සිතට මොකද වෙන්නේ කියලා මේ පෙන්වන්නේ. ඒතර ඒක ස්පර්ශ වුණා මනසට. ස්පර්ශය කියන්නේ නාම ධර්ම. සිතක් නෑ ඒක. ඇතිව නැති වෙනවා. හැබැයි ඇතිව නැති වෙනවා. එනකොට ඒ වෙනකොට විඳා. ඒ නැති වෙනත් එක විඳීම. ඒතකොට තියෙනවා නම් සොම්නස් කන්නඩී ගාවට ගිහින් හැමදාම බලනකොට හොඳට තියෙනවා නම් අසොම්නස්. දැන් අර බොර පැහැ අරගෙන මේ වෙලා කැඩිලා කඩතොළු වෙලා දැන් ගැලවුණා. අදොම්නස්. නැද්ද? ඒ තමයි විඳීම වේදනාව. සොම්නස් වේදනාව, දොම්නස් වේදනාව. දැන් ඒ වේදනාවට කොච්චර කාලයක්ද? ඇතිව නැති වුණාද? ඒකට හඳුන්වලා දුන්නේ සංඥාවෙන්. හඳුනාගත්තේ සංඥාවෙන්නේ. තියෙන බව හෝ සුදු බව හෝ හොඳ බව හෝ කැඩිච්ච බව හෝ එහෙම නැත්නම් බොරපෑ හරි ඒ ඔක්කොම හඳුනාගත්තේ සංඥාවෙන්. ඒකට කොච්චර කාලයක්. ඒකත් ඇතුව නැති වුණා. ඒක නාම ධර්ම. ඒකත් ඇතුව නැති වුණා. අර බලවත් වුණා සිත චේතනා. ඒතර පස්ස වේදනා සංඥා චේතනා. සිත බලවත් වුණා ඒක සම්මුණක් තියනවා නම් සම්මුණක් ආ හොඳ සිතට බලවත්. ලෝභයෙන් ආසාවෙන් බලවත්. දැන් අරක ගැලවිලා හැලුණා. දෝමනස්යෙන් බලමු. චේතන. සිත. දැන් සිතින්නේ මේ ඔක්කොම ටික ගත්තේ. ඒතර පස්ස වේදනා සංඥා චේතනහ සිත. දැන් ඔය ඔක්කොටම චිත්තක්ෂණ කියේ. ඇති වුණා නැති වුණාද? ස්පර්ශය වුණා ස්පර්ශය ඇති වෙලා නැති වෙනත් එක විදීමාව විදීම ඇති වෙලා නැති වුණා නැති වෙනත් එකම සංඥාව සංඥාව ඇවිල්ලා සංඥාව ඇතිව නැති වුණා. ඒක උදේවේ. ඊට පස්සේ චේතනා වුණා. චේතනා ආසාව හෝ අකමැති බව. ඒතර ඒක ඇතිව නැති වුණා. ඒක හටගත්ත සිත ඇතිව ඒ පහේම කියනවාද උදේවේ? මේක ඔබ දකින්න. ඇතුව නැතුව මොකක්ද උදේවේ අනිත්‍ය ලක්ෂණය දැක්කා අනිත්‍ය බව දුක්ඛ ලක්ෂණය දැක්කා දුක්ඛ බව දැක්කා. අනාත්ම ලක්ෂණය දැක්කා, අනාත්ම බව දැක්කා. තවත් මොකටද චන්ද රාගය උපදින්නේ? ආ? ඔක්කොම ටික හැල්ලා ගියත් මට මොකද? කවදා හරි හැලෙන්නේ ඔක ඔක්කොම. හැබැයි චන්ද රාගය කියන්නේ කැමැත්තෙන් ඇලිලා. ඒ තමයි samudāre සත්‍ය. චන්ද රාගය කියන්නේ තෘෂ්ණාව, ආසාව, ඇල්ම, කැමැත්ත. ඒ samudāre සත්‍ය. අර පෙන්නේ දුක්ඛාරය සත්‍යය. එහෙනම් ලෝකෙත් නැද්ද? දුක්ඛාරය සත්‍යයි, සමුදාය සත්‍යයි. දැන් සමුදයට මොකද කරන්න ඕන? සමුදය මෙච්චර කල් තියාගත්තා. චන්දරාගය, තෘෂ්ණාව, ඇල්ම, ආසාව මෙච්චර කල් තියාගත්තා. දැන් මොකද කරන්නේ? දැන් තවදුරටත් තියාගත්තොත් ඊගා භවයටත් හද. ඊගා භවයටත් හදන අනිවාර්යයි. ඇයි? තෘෂ්ණාව තියෙන තාක්කල් භවයක් හදනවා. කාම තණ්හා, භව තණ්හා, නිරෝධ තණ්හා. එහෙනම් චන්දරාගය අවබෝධය තුළ ඇතහැරෙන. දර්ශනය තුළ ඇතහැරෙන. ඒ නිවැරදි දැකීමකට කියන සම්මාදිට්ඨිය. ඒ පිළිබඳව කල්පනා කර සම්මා සංකප්ප. නිවැරදිව කල්පනා කර. ප්‍රඥා නියෝජක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ මොකක්ද? ප්‍රඥාව. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ සීල. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධි. සීල සමාධි ප්‍රඥා. එහෙනම් ධර්ම දේශනාව අවසන්. පැහැදිලිද කියන්නේ? අනිකුත් දේවල් ඔක්කොම හොයන්න. උදයක් හා වැයක් කියනවා නුවණින් දකින්න. උදය ව්‍යාන දර්ශන ඥානය. ඊගාවයක් කියන්නේ අපි බංග ඥානය. ඊට පස්සේ යනවා බයතුපත්ඨාන ඥානය. ඊට පස්සේ යනවා ආධිනවානු දර්ශන ඥානය. මේ එක එකක් ඉස්සරහා ධර්මයට ප්‍රත්‍යයයි. ආධ්‍යනාන දර්ශන ඥානය නිබ්බිදා ඥානයට ප්‍රත්‍යයයි. නිබ්බිදා ඥානය මොඤ්ඤිත කමඤ්ඤිතා ඥානයට ප්‍රත්‍යයයි. මොඤ්ඤිත කමඤ්ඤිතා ඥානය පරිසංකා ඥානයට ප්‍රත්‍යයයි. පරිසංකා ඥානය සංස්කාර උපේක්ෂා ඥානයට ප්‍රත්‍යයයි. සංස්කාර උපේක්ෂා ඥානය සත්‍ය අනුලෝම ඥානයට ප්‍රත්‍යයයි. අතනින් ඉවරයි. අතනින් අවසන්. එහෙනම් තව යන්න තියෙනනේ ගොඩක්. ධර්ම දේශනාව කරන්න. අදට මේ ඉදිරියේදී ඉදිරි කරුණු අහමු. මේ හැබැයි සියලු සංස්කාර ධර්ම අනිත්‍ය අද හිතේ හිට නැහැ. මේ තමයි ලෝකයේ අතස්සභාවය. මේ දැන් තියෙන ලෝකයේ තියෙන වාතාවරණයත් එක්ක කාලය නම් අපිට යවන්න එපා. කාලය අපිට යවන්න එපා. දැන් ලෝකයේ තියෙන සත්‍යයත් එක්ක. නේ? ඔව්. ඉතින් මරණය පෙනිපෙනින්. ඒක නිසා අ පුළුවන් තරම් ඉක්මන් කරලා කාලය අපිට වෙන්නතු ධර්මය අවබෝධ කරගෙන අදුම වශයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාස කියන සංයෝජන තුනවත් අයින් කරලා ඉතල සෝතාපන්න වෙලා ගමන යන්න. ඊට පස්සේ ගැටලුවක් නෑ අනිවාර්යෙන් නිවන් දැකෙන. අදයි සසරෙන් නිවනට බණ කිව්වා. ඉතින් දෙමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං සුලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා ඥාන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං සුදේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං සුමං පරන්ති පැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙනාට දේශකයන්න් වහන්සේට අතුරු ඔබ සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දෙනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාසේ සමිච්ඡතු